පින්වතුනි අප පසුගිය දිනේ කතා කළේ විරති චෛතසිකයන් පිළිබඳව. නැත්නම් විරති කියන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ මාර්ගාංගයන් පිළිබඳව. ඊළඟට එන්නේ සම්මා වායාම. සම්‍යක් ව්‍යායාම පත්තකතමෝ සම්මා වායාම යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ සම්‍යක් ව්‍යායාමයේ කවරේදයි කියා පතේති කම්යතා පච්චා වශයෙන් අසා මොකද බදාරනවා ඉද බික්කු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුත්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං දීයෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ණියා චන්දං ගනිති වායමති විරියං ආරපති චිත්තං පබ්බන්හාති පදහති මේ විදිහට උන්වහන්සේ වදාරනවා ඒ සම්‍යක් ව්‍යායාමයේ නම් කවරේද මේ ශාසනයේ දීක්ෂිතම නූතන් අකුසලයන් නූපදවා වීම පිණිස කැමැත්ත ඇති කරගනි සම්බන්ධණීති වායමති උත්සාහ කරයි විරියං ආරභති ඒ කය වචන කියන නැත්නම් කය කයත් සිත සිත කය දෙකෙන් උත්සාහ කරනවා ව්‍යායාම කරනවා විරියං ආරභති ඒ වීර්යය ඇති කරගන්නවා චිත්තං පග්ගන්හාති සිත ඔසවා තබයි කියන්නේ චිත්තං පග්ගන්හාති සිත ඔසවා තබයි පදහත් වඩාත් වීදයකට ඒ විදිහටයි අනිත් ඒවා පිළිබඳවත් උපන් අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස දැනත් ඇති කරගන්න එක උත්සාහ කරන එක ඒ වීර්යය පවත්වන එක ආදි වශයෙන් නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත් ඒ වගේම උපන් කුසල ධර්මයන් වැඩි දියුණු කිරීම නිසා වීර්යය කරයි. ඉතින් වීර්යයේ තිබෙන අවස්ථාව සියල්ලම දැක්වීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහ එහෙම වදා වීර්යය යන මේ ධර්මයේ ස්වභාවය තමයි සිතේ අලස බව දුරු කොට සිත කාර්යයට යෝග්‍ය ලෙස ඔසවා කැදීම ඒ තමයි වීර්යයෙන් කරන්නේ වීර්යය අතිශයින්ම උවමනා කරන්නේ වීර්යයට ප්‍රතිපක්ෂ ධර්ම සිටේ ඇති වෙලා ඉදෙන අවස්ථාවකට. දැන් ඒ වීර්යය මේ භාවනා මාර්ගය පිළිබඳව නැත්නම් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන මේ ප්‍රතිපදාව සම්බන්ධව සැලකෙන විට වීරය නොමැතිව ඒ ප්‍රතිපදාවෙහි කෙනෙකුට යෙදෙන්නට බෑ. වීරය ඕනම ඒ වීරය නැත්නම් ඒ කලයුත්තේ කලයුතු දෙයි පසුබහින කෙනෙක් කියලා. එහෙම අවස්ථාවලදී තමයි විශේෂයෙන්ම දැනගත යුතු කෙරෙන්නේ දැන් මේ කටයුත්තෙහිදී Tamante අඩුපාඩුවක්ව පවත්නේ වීරයේ මඳකම කියන එක. ඒ නිසා වීරය උපදවා ගන්න. ඉතින් අප දන්නවානේ මේ ධර්මෙහි එනවා යෝනිසෝ මනසිකාරය කියන ධර්මයක්. ඉගෙනීමක් වෙනවා. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය හැම විටම තිබෙන්නට ඕනි කෙනෙකුට. ඒ යෝනිසෝ මනසිකාරය තිබෙනවා නම් එහෙම අවස්ථාවලදී ඒ තනත්තාට පෙනෙනවා වීරිය දැන් මඳයි. ඒ නිසා දැන් වීරිය කරන්නට ඕන අවස්ථාව. තමයි බුදුරජාණන් වහන්සේගේ මේ වීරිය පිළිබඳ වූ දේශනාවෙහිදී වදාරන්නේ නූපන් අකුසල් දුරු කිරීමේ වීර්යය උපන් අකුසල් නූපන් අකුසල් නූපදවා ගැනීමේ වීරිය උපන් අකුසල් දුරු කිරීමේ වීරිය නූපන් කුසල් උපදවා ගැනීමේ වීරිය හා උපන් කුසල් දියුණු කිරීමේ වීරිය දැන් එහෙම ඒ ගැන කලකන විට මොනවද අප එකිනෙක කෙනා පිළිබඳව නූපන් අකුසල් කියලා කියන්නේ දැන් එක ජීවිතයකදී කෙනෙක් නූතන වූ අකුසල් කෙරෙන්නට පුළුවන්. ඒ අකුසල් කියන විට අකුසල් සිත් පමණක් නෙවෙයි. කර්මපත වශයෙන් දැක්වෙන අකුසල් තිබෙනවා. අකුසල කර්මපත. අකුසල කර්මපත වලට අප කියන එකට ඇතුළත් වන්නේ ත්‍රිවිධ රාග දුස්චරිත චතුර්විධ මේ ත්‍රිවිධ කාය දුස්චරිත චතුර්විධ රාග දුස්චරිත ත්‍රිවිධ මනෝ දුස්චරිත කියන මේවා. ත්‍රිවිධ කාය දුස්චරිත ප්‍රාණඝාත අදත්තාදාන කාමවිත්‍යාචාරය චතුර්විධ වාග් දුස්චරිත මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්පප්පලාප විවිධ මනෝ දුස්චරිත අභිජ්ජා ව්‍යාපාද උච්චාදිත්‍ය ඒ කර්ම පස්වස් දැන් එහිම තවත් ඒ පිළිබඳ ප්‍රභේද තිබෙනවානේ ඒ ප්‍රභේද කියන්නේ සතුන් මැරීම කියන ප්‍රාණඝාතයේ කියන මේකම අදාළ මේකම ඇතුළත් කරන ඒ ප්‍රාණඝාතයේ පිළිබඳ වූම විශේෂ දේ තිබෙනවානේ දැන් සතුන් මැරීම කියන එක ප්‍රාණඝාතය මව මැරීම පියා මැරීම කියන එක පහතුන් මැරීම ප්‍රාණඝාත කියන ඒ අකුසලය තමයි. නමුත් ඒ අකුසලය පිළිබඳව පිළිබඳව විශේෂ අවස්ථාවේ ඒ ඒ නිසා සතෙකු මෙරීම නිසා කෙනෙකු ඊළඟ જાතියෙහිදී නිර්යාදී අපායට නොයන්නටත් පුළුවන්. සතෙකු නේ. නමුත් මව මෙරීම නිසා, පියා මෙරීම නිසා, රාතුන් මෙරීම නිසා වෙන කොයිතරම් පින් කර තිබුණා. නිරයෙන් දෙරෙන්නට බෑ. මොකද රාමඝාතය තමයි චේතනාව වදක චේතනාව තමයි. නමුත් එතන තිබෙනවා මේ වදයට පමුණවන්න පුද්ගලයා පිළිබඳ වූ විශේෂයක්. මොකද සමහර කෙනෙක් චේතනාව විතරක් කර්මයට ප්‍රමාණයි කියලා එයින් කර්මයේ පිළිබඳ වූ සියල්ලම දක්වන්නට උත්සාහ කරනවා. ඒක වැරදි. කුසල පක්ෂයේදී පින්ය කියා කලකන දේ පිළිබඳවත් එහෙමයි. දැන් අන්න ඒ විදිහට සමහර විටක කුඩා සතුන් මරා ඇති කෙනෙක් ලොකු සතුන් මරලා නැහැ. නිසා ලොකු සතෙකු මෙරීම කියන මේ අවස්ථාවක් Tamanta පැමිණි කලෙහි ඒක නොකොට ඉන් වළකිනවා කියන මේ විදිහේ දෙයක් මා කරලා නැති. දැන් ඒකට නිදර්ශන තමයි අර ධනපතේ සඳහන් වන්නේ මවට මවගේ රෝගය සුව කිරීමට අවශ්‍ය වූ ආමස් ආපිතු අල්ලාගෙන එන්නට ගිය කුඹුරට ගිය සහෝදරයා පිළිබඳ කතාව. දැන් ඔහු ඒ අවස්ථාවේදී Taman නොකරන ලද ඒ ප්‍රාණඝාත අකුසලය කරන්නට අවස්ථාව පැමිණි කල ඔහු එයි වැළකුණා ඒ නොකර හැරියා. ඒ සඳහා ඔහු උත්සාහයක් නොකොටද ඒ එයින් වැළකුණේ. කොයිතරම් උත්සාහයක් කළාද මොනතරම් වීරයක් ඇති කරගෙනද ඒ తত্ত্বය ඔහු මගහරවා ගත්තේ නිකම් කෙනෙකුට නෙවෙයි මවට සමහර විටක මවගේ රෝගය අසාධ්‍ය අමාරු රෝගයක් වෙන්නටත් පුළුවන් එහෙත් ඔහු ඉදි ඇතිතෙක් දැන දැන සතෙකුගේ ජීවිතය තොරකලේ නැහැ දැන් මේ ජීවිතය තොර කිරීම වශයෙන් සිදු කරන්නට තිබෙන මේ අකුසලය Taman කරන්නේ නැති කියලා ඒ වැළකුණා එය බලවත් වීරියක් උපදවාගෙන. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ඒ සම්‍යක් ව්‍යායාමයේ නම් කවරේද කියන ඉදදික්වේ දික්කු අනුක්කන්නානං අකුසලානං ධම්මානං දැන් මේ පුද්ගලයා පිළිබඳව නම් ඒක අනුත්පන්න අකුසලයක් ඒ ජීවිතයේදී. ඔව් ඒ නිසා මේ කියන්නේ තමන් දැන දැන සතෙකුගේ ජීවිතය තොර කරලා නැtei කියන. ඒ ඔහු කරපු නැති අකුසලයක් ඒ ජීවිතේ. ඒක අනුත්පන්නාන අකුසල. ඒක නොකිරීමටමයි ඔහු මේ උත්සාහය පැවැත්වේ. අනුත්පන්නාන අකුසලානං ධම්මානං අනුත්පාදාය ඡන්දං ජනේති ඡන්දං ජනේති කියන්නේ ඔහුගේ උවමනාව ඕනෑකම ඇති කරගන්න. එහෙම ඕනෑකමක් තිබුණේ නැත්නම් මා මේ අකුසලය නොකර ඉන්නට ඕනෑය කියන මේ ඕනෑකම ඡන්දය ඔහුට ඇති වුණා. ඒකයි ඡන්දං ජනේති කියන්නේ. ඡන්දය ඇති කරගනි ඕනෑකම. ඒ ඒ ඕනෑකම නැත්නම් දැන් අප කාහට වුණා. අපි යහපත් ජීවිතයක් ගත කරන්නට ඕන කියන මේ ඕනෑකම ඇති කරගත්තේ නැත්නම් එහෙම ජීවිතයක් ගත කරන්නට වන්නේ නැහැ. ඕනෑ අවස්ථාවකදී ඉදිරිපත් වෙන යම් යම් කරුණු වලදී ඒ යහපත් ජීවිතයට හරස්ව සිටින යම් යම් වැරදි ක්‍රියා කරන්නට පුළුවන්. නමුත් Tamange බලවත් ඕනෑකමක් තිබෙනවා නේද? බලවත් ඕනෑකම කියන්නේ බලවත් වූ කෙනෙක්. එය බොහෝම වැදගත් එකක් නේ. ඒ අධිපති හැටියට දක්වන ධර්මයක්. ඡන්දය කියන එක ඡන්දාධිපති. ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, දීමන්තාධිපති කියන තැන්වලදී අධිපති ධර්ම. අනිත් ධර්ම සියල්ලම තමා වශයෙන් පවත්වන්නට පුළුවන් එකක් ඡන්දය කියන්නේ. බලවත් වූ කැමැත්ත. මෙතන මේ කැමැත්ත ඇති කරගනි මේ වීරයෙහි පිළිබඳවම වදාරනවා බුදුරජාණන් වහන්සේ. එනකොට වීරය තනිව උපදනා ධර්මයක් නෙවෙයි. වීරය උපදින්නේ තනිත් ධර්මත් එක්ක. තවත් ඒ සමග උපදනා ධර්ම තිබෙනවානේ. ඒ වීරිය උපදවා ගැනීමට කෙනෙකු තුල කැමැත්තක් නැත්නම් ඒ වීරිය උපදවා ගන්නට බෑ. චන්දං ජනීත ඊළඟට ඔහු උත්සාහ කරනවා. ඒ ඡන්දය කියන එක කැමැත්ත. උවමනාව. නමුත් ඒ උවමනාව කොහොමද ඉටු කරගන්නේ? ඒ ඉටු කරගන්නට උත්සාහ කරන්නට ඕන. දැන් කෙනෙකුට උවමනා කර තිබේ නම් යම් කිසි අපි ගනිමු ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි දියුණුවක් කරා පැමිණෙන්නට Tamanට ඕනෑකමක් තිබෙනවා නම් සුදු ඕනෑකම පමණක් ඒ ඒ අධ්‍යාත්මික දියුණු සංඛ්‍යාතයේ තැනට ඕනෑකම පමණක් තමාව පමුණුවයිද නෑ ඒ ඕනෑකම ඇති තැනත්තා ඊළඟට ඒ ඕනෑකම ඉටු කරගන්නේ කෙසේද ඒ සඳහා වූ වීරිය උපදවා ගන්න වායමිති කියන්නේ चंदन जनी की वार उत्साह करें ये सब चंदन जनेति वायनति वीरियं चंदन जनेति वायनति वीरियं ආරබ වීර්යය ඒකේ වීරය කියන එක ඒ පිළිබඳව විස්තර කරන තැන එනවා කයයි සිතයි කියන මේ දෙකින් උත්සාහ කරන එක ඒකේ කය කියන එක රූප ධර්මය නම් කය කියන්නේ. එතන කය කියේ රූපය. ඒ රූප සංඛ්‍යාත වූ කය සිතින් තොරව නම් කිසිවක් කළ හැකි එකක් නෙවෙයි. යම් කිසි අවස්ථාවකදී මේ සිත මේ කයෙන් ඉවත් වුණා. කය වැඩක් කළ හැකි ක්‍රියාවක් කළ හැකි දෙයක් වන්නේ නැහැ. දෙවින්නේ අචිරංගත යම් කාලෝ පඨවින් අභික්ෂති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංග කලින්ගරං මේ කය අචිරං ඕකල් පවත්නා එකක් නෙවෙයි අචිරංගත යම් කාලෝ චුද්ධෝ අපේත විඥානෝ සිතින් පහ වූ සිත නැති කය නිර්ක්ඛංග කලින් ගරන් කියන්නේ වැඩකට නැති දර කඩක් වගේ පටලවින් අධිශේෂති. පොළොව මත ඇද ගැටෙන. එනිසි. කය වැඩක් ගත හැකි දෙයක්ව පවතින්නේ ඒ කය ඇසුරු කොට සිතක් තිබෙන නිසා. එහෙම සිතක් තිබුණනම් අවශ්‍යම වමනාවන් කරගන්නට නම් ඒ හිතේද ඇතිවිය යුතුයි වීර්යය. වීර්යය. එද කයින් ක්‍රියාක දැන් අපි ගනිමු. කයයි සිතයි කියන මේ දෙකින්ම වෑයම් කරනවා. ඒ වෑයම හොඳට පේනවා භාවනාව පිළිබඳව කතා කරනවා. දැන් කෙනෙක් භාවනා කරනවා කියන්නේ ඉරියව් පවත්වමින් කරන දෙයක් නේ ඉරියව්ව නැතුව භාවනාවක් කියලා එකක් නැහැනේ අප පවත්වන්නේ යම් ඉරියව් ඉරියව් හතරක් තිබෙනවානේ ප්‍රධාන වශයෙන් තියෙනවා ඉරියව් හතරක් සක්මන් කිරීම සිටීම ඉඳීම සයිල් ඉරියව් හතර ඒ ඉරියව් හතරින් යම් කිසි ඉරියව්වක සිටයි ඒ ඒ අවස්ථාවලදී කෙනෙක් භාවනාවෙහි යෙදෙන්නේ. දැන් ඒ සක්මන් කිරීමේ භාවනාව කියන්නේ කයත් ක්‍රියාත්මක වෙන අවස්ථාවක් නේ. يعني කායික ක්‍රියාවක් පවතිනවා. කායික ක්‍රියාවනේ සක්මන් කිරීමයි කියන්නේ. ඒක කායික සිත නැතිව දෙයි කෙරෙන්නේ. සිත නැතිව කෙරෙන්නේ නැtei කියලා අපි කියවන්නේ කලින්. ඒකට ඒ සිතයි කයයි දෙකම එකතුව කරා. ඒ සිතයි කයයි දෙකම එකතු වූ ඒ අවස්ථාවේදී ඒ ඒ සක්මන් කිරීමේ ඉරියව්ව පවත්වමින් තමන් භාවනා කරනවා නම් ඒ භාවනාව කිරීම වශයෙන් තමාගේ ඇති වෙනවා කායික චෛතසික වීර්යය එතකොට මේ කායික චෛතසිකය කියන්නේ මේ රූපයේ වීරියක් උපදිනවයි කියන එක දැක්වීමට නෙවෙයි. ඒ වීරිය ඇතිවන්නේ සිතේ. නමුත් ඒ සිතේ ඒ සිතේ ඇතිවන්නා වූ වීරිය නිසා තමයි මේ කය මේ විදිහට ක්‍රියා කරවන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැත්නම් පැත්තකට වෙලා නිදා ගන්නට ඉඩ තිබෙනවානේ. දැන් ඒ සක්මන් කිරීම සමහර විටක බොහෝ වෙලා බොහෝ වෙලා. ඉතින් බොහෝ වෙලා කරන්නට බොහෝ වෙලා කිමින් වශයෙන් ඇතිවන්නා වූ ඒ වීර්යය නැවත නැවත නැවත නැවත උපදින්නට. දැන් නූපන් අකුසල් නූපද වීමේ වීර්යය වශයෙන් කරන්නට තිබෙන ප්‍රධානම වැඩේ කුමක්ද කියලා කිව්වොත් ඒද දිය යුතු පිළිතුරන් භාවනාවයි. යම් කෙනෙක් භාවනාවේ යෙදී සිටිනවායි කියන එකේදී ඉනකේ අවස්ථාවේදී එතන වැරදි කරන අවස්ථාවක් තියෙනවා. භාවනාවේ යෙදෙනවායි කියන්නේ භාවනාවේ නම් යෙදෙන්නේ භාවනා කරනවා. එයා වැරදි කරන අවස්ථාවක් නෙරේ. දැන් Taman වැරදි කරලා තිබෙන. අපි ගන්න වැරදි කරලා තිබෙනවා. පව් කරලා තිබෙනවා. ඒ කය වචන සිත කියන තුන්දරින් අකුසල් කර තිබෙනවා. නමුත් ඒ කර තිබෙන අකුසල් ගැන නෙවෙයි මෙතන කියන්නේ නූපන්න අකුසල් ගැන. එතකොට මේ නූපන්න අකුසල් නූපද වීම සඳහා කෙනෙක් උත්සාහ කරනයි කියන එක ඉතාම හොඳින් දක්වන්නට පුළුවන් තැන තමයි භාවනාව. එතකොට මේ භාවනාවේ යෙදී සිටින තාක්කල් තමන් අර ඒ නූපන් අකුසල් කරන කෙනෙක් නෙමෙයි. ඊළඟට උපන් අකුසල් දුරු කිරීමේ කියන එක උපන් අකුසල් භාවනාවේදී ඒකත් කරනවනේ. සම්තං වාජ්ජත් සංකාම ඡන්දං ආදි වශයෙන් ඒ වගේම තරාගම් වා චිත්තං තරාගම් චිත්තංති පජානාති ඔය ආදී එහෙම අවස්ථාවලදී කරන්නේ උපන් අකුසල් දුරු කිරීම. උපන් අකුසල් දුරු කිරීමේ වීරියය. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීමේ වීරිය කියන්නේ නූපන් කුසල්. දැන් භාවනාවම පිළිබඳ කතා කරනවා නම් යම් කිසි කෙනෙකුන් භාවනාවෙන් ලබාගත යුතු ධ්‍යාන කුසල් උපදවාගෙන නැත්නම් ඒ ධ්‍යාන කුසල් ඒ තරත්තා පිළිබඳව නූපන් කුසල් ඊළඟට ඒ භාවනාව විදර්ශනා වශයෙන් පවත්වන කෙනෙක් නම් ඒ විදර්ශනා භාවනාවෙහි විදර්ශනා කුසල් වශයෙන් උපදින ඒ කාමාවචර කුසල් සිත් තමයි. ඒ කුසල් සිතෙහිම යෙදෙන වීර්යය නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්යය. ඒ කුසලයේ නූපන් කියන එකේදී ගත යුත්තේ කුසල් කියන ඒවා සිත් වශයෙන් සැලකතොත් කාමාවචර කුසල් කියන ඒවා අපට නොඑක් අවස්ථාවලදී නොඑක් පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන විට ලැබී තිබේ. අපි ගනිමු අපට ඕනනම් කියත හැකි ඒ කාමාවචර කුසල් කියන ඒ සිත් අට මේ ජීවිතයේදී ඒ අටම අපට ඒ අවස්ථාවලදී ලැබිලා තියෙනවා. එහෙම කියත හැකි. මේ අවස්ථාවලදී ලැබිලා තියෙනවා. අපි දන් දීලා තියෙනවා. ඒ දන් දෙන අවස්ථාවලදී নানা අවස්ථාවලදී දන් දීලා තිබෙනවා. ඒ දන් දුන්න අවස්ථාවලදී අපට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සංඛාරික කුසලයේ උපදිනේ. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික කුසලයේ උපදිනේ. කවුරුවක් අපව කොළඹ වල කවුරුවක් කාගේවත් ඇමවීම උනන්දු කරවීම නිසා කරන ලද කුසල් වලදී ඒ සසංඛාරික කුසල් වන්නට පුළුවන්. සමහර විටක කුරුද්ද වශයෙන් මේ අවස්ථාවේදී ඒ තරම් නුවණින් සැලකීමක් නොකොට කරන ලද ඒ දන් දීමාදී ක්‍රියා කරපු අවස්ථා පිළිබඳ පුළුවන් එහෙම අවස්ථාවලදී සෝමනස්ස සහගතවත් ඥාන විප්‍රයුක්ත කුසල් උපදිලා ඒ වගේම ඥාන විප්‍රයුක්ත සසංඛාරිකේවත් උපදිලා උපේක්ෂා සහගතේවා ඒ විදිහටම ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික කියන මේවා ඉතිරිය ඇත. දැන් ඒවා ගැන සැලකන විට නම් ඒවා අපට නූපන් කුසල් නෙවෙයි කියන්නේ. මොනවද නූපන් මේ ජීවිතයේදී නූපන් කුසල් හැටියට දක්වන්නට තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ භාවනාමය කුසල. ඒ භාවනාමය කුසලයේ තිබෙනවා දැන් භාවනා කරන තැනත් භාවනාව පටන් ගත්ත අවස්ථාවේදීම අපි කියමු විදර්ශනාව කියලා විදර්ශනාව පටන් ගත් අවස්ථාවේදීම ඒකනත්තාට මේ නාම රූප ධර්මයන් පිළිබඳව පවස්නා වූ කඩතුරාව ඉවත් වෙලා ඒ යථා භූත ඥාන දර්ශනයේ ඒ අවස්ථාවේදීම ඇති වෙනව නෙවෙයි. ඒ අවස්ථාවෙම ඇති වෙන්නේ නැහැ. එයත් පුරුදු කරලා දිගින් දිගට පුරුදු කරලා පුරුදු කරලා ඒ ඇති දියුණු සිතකට සිතක දියුණු නුවණකින් දකින්නට ලැබෙන දේකුයි නාම රූප පරිච්ඡේදය ආදී කොට ඇති එතකොට මේ නාම රූප පරිච්ඡේදය කියන නාම රූප දෙක වෙන්කර දක්නා නුවණ උපදින්නා වූ කුසල් සිත තමන්ට ඒ දක්වා ඉපද නැත්නම් ඒ කුසලය නූපන් කුසලය. ඒ නූපන් කුසලය උපදවා ගැනීම සඳහා කරන වීරය කෙලසද තමන් පවත්වන්නේ භාවනාවෙහි යෙදීමෙන්. ඊළඟට ඒ ඒ නාම රූප පරිච්ඡේදය කරගත් තරත්තා නාම රූප පරිච්ඡේද ඥානයෙන් යුක්ත වූ කුසලය උපදවාගත්ත කෙනෙක්. ඒක Taman දැන් උපදවාගෙන. ඊට එහා තිබෙන ප්‍රත්‍ය පරිග්‍රහය කියන නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් දක්නා නුවණ. යත් කුසල්සිත කියලා වෙද. දැන් තව මේක ඉතිරිලා නැහැ. ඒක මේ නාම රූප පරිච්ඡේදය කිරීමේ නුවණ උපදවාගත් තැනට සත්‍ය පරිග්‍රහය කියන ඒ සිදු කරගන්නා නුවණ තවම ඉකදිලා නැත්නම් ඒ නුවණින් යුක්ත වූ කුසලය Tamanට නූපන් කුසලයක් ඒක උපදවා ගැනීම අන්න ඒ විදිහට ඒ නූපන් කුසල් උපදවා ගැනීමේ වීරය තේරුම් ගන්න. ඊළඟට උපන් කුසල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළේ uppannānaṁ kusalānaṁ dhammānaṁ hīyo bhāvāya වේකුල්ලාය භාවනාය පාරිපූර්ය සම්බන්ධනේති වායති පිළිගන්නවා ඒ පාර්පූර්ය කියන එකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ කිරීම. කුසල් කියන මේවා සම්පූර්ණ කළ යුතු ඒවා. කුසලය සම්පූර්ණ කරන්නට ඕනේ. ඒ කියන්නේ කුසලය සම්පූර්ණ කිරීමේ ව්‍යායාමය තමයි කෙනෙක් කරන්නේ. කුසල් කියන්නේ කුසල් කුමකද කියලා ප්‍රශ්නයක් අසන ගමන් කුසල් උවමනා කරන්නේ අකුසල් නැති කිරීම. අකුසල් නැති කිරීම. අකුසල විද්ධාංසන රහාය. අකුසල් නැති කිරීමයි කුසලයෙන් කෙරෙන කෘත්‍යය. කෙනෙක් ජීවත් කුසල් ඕන කරන්නේ දෙව්ලොව සැපරීමටයි කියලා ඒක කුසලයේ තිබෙන අප්‍රධානකතකද ප්‍රධාන එක නෙවෙයි ඒ කුසලයේ තිබෙන ප්‍රධාන එක තමයි අකුසල් ඒ වගේ මේ අප කරන ඒ ක්‍රියාවන් යහපත් ක්‍රියාවන් පිළිබඳවත් අපට තිබෙන්නට ඕනේ දැනීම හරි දැනීමක් තිබෙන්න. සමහර කෙනෙකුගෙන් අපි අසුවෝ. ධන අසන්නේ කුමටද කියලා. උත්තරයක් දෙන්නට බැරි නැහැ. පින් සිදු කරගන්න. එහෙම කියද කිනක් බණ ඇසීමෙන් කියන්නේ ධර්ම ශ්‍රවණයේ පුණ්‍ය කර්මය පින සිදු වෙන්නේ. ඉතින් කියන්නට පුළුවන්. නමුත් ඒක හරිම පිළිතුර නෙමෙයි. හරිම පිළිතුරන්නේ නෑ. බණ අසන්නේ පින් සිදු කරගන්න. බණ අසන්නේ බණ ඉගෙන ගන්න. බණ දැනගන්න. ධර්මය දැනගන්න. ඊළඟට කෙනෙක් ඇසුවොත් ඒ පිළිබඳවම බණ දැනගන්නේ කුමටද කියලා මම දැන් බණ දන්න කෙනෙක් යයි කියලා ඉදිවිලා ඉඳ නෙවේ. ඒ දැනගන්නේ ඉගෙන ගන්නෙත් ඒ බණට අනුව පිළිපදින්න. මේ ප්‍රශ්නයම තව දුරටත් ඇසුවොත් මොකටද පිළිපදින්නේ කියලා ඒ පිළිපැදීමෙන් ලැබෙන දෙයක් තියෙනවා ප්‍රතිඵලයක්. මොකක්ද ප්‍රතිඵලය? මේ සැප සම්පත් නෙමෙයි. මේ සැප සම්පත් සහිත මේ ඌ මේ සංසාරේ අපි සැප සම්පත් කියලා කියනවනම් ඒවා තිබෙන මේ සංසාරයෙන් නිවෙන පිණිස නිදෙන පිණිසයි කෙටි පැදීම. දැන් සසරින් මිදීම අප බෞද්ධ හැම දෙනාගේම ප්‍රාර්ථනාව. ඒ නිසා මේ ධන කියන විලාපක වුවද අතරින් පතන වුවද නිවන පිළිබඳව සඳහන් කරන විට සමහර කෙනෙකුගේ අත් දෙක එසදෙන්නේ වන්දන ක්‍රියාව කිරීම වශයෙන් නේ නමස්කාරන්දනා කිරීම කරන ඒ ක්‍රියාව දැක්වීම සංකේතවත් කරවේ කෙනෙක් ඒ විදිහට අත මෙහෙම තබනවා ඒ කෙනෙක්ගේ ඒ තරම් තමන් මේ නිවනට ගරු කරනවා නිවන ගරුසේ සලකනවා මොකද ඒ තරම් නිවනට ගරු කළ යුත්තේ ඒ තරම් නිවන මේ ඒ තරම් තත්වයකින් සැලකිය යුතුයි. ඉන් මෙහා තිබෙන හැම දෙයක්ම ඉන් මෙහා තිබෙන හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඉන් මෙහා තිබෙන හැම එකක්ම, ඒ කියන්නේ හැම එකක්ම කියන්නේ ඉන් මෙහා තිබෙන මොනවා අපි හිතා ගන්නවා මම ඉන්නවා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා ඒව නෙමෙයි. ඉන් මෙහා තිබෙන ඒවා තමයි මේ පංචස්කන්ධය කියලා දක්වන්නේ. පංචස්කන්ධය ඒ පංචස්කන්ධය මේ නීතියට නැත්නම් මේ સિદ્ધාන්තයන්ට යට කෙනෙක් ඡන්දය. මේ ඡන්ද පංචකය Tamante උවමනා විදිහට. තමත් උපදවා ගත්තත් මේ ස්කන්ධ පංචකය තමාගේ වශයෙන්හි පවත්වන්නට බෑ. අනවා. දැන් කෙනෙක් අනිත්‍ය දකින්නවා නම් ඒ දැකීම නුවණින් කෙරෙන වැඩක්. ඒ නුවණ කුසල් සිතක අනිත්‍ය උපදින්නට කලින් දැන් ක්‍රියාසිත උපදිනවානේ රහතන් වහන්සේට. ඒ ක්‍රියාසිත වල ඇතිවන්නා වූ නුවණින් අනිත්‍ය දැකීම පස්සේ සිදුවන සිද්ධියක්. නමුත් ඊට කලින් මුලදී ඒ අනිත්‍ය දකින්නේ කුසල් සිතක උපදනා වූ නුවණකි. නුවණින් දකින්න. ඒ අනිත්‍ය දර්ශනය අනිත්‍ය දැකීමේ නුවණ උපදවා ගන්නා තුරු ඒ තැනත්තා අනිත්‍ය කියන එක ප්‍රත්‍යක්ෂයෙන් දන්නේ නැහැ. ඒ නුවණ උපදවා ගන්නට ඕන. ඒ නුවණ උපදවා ගැනීම සඳහා කරන ව්‍යායාමයේ උත්සාහය තමයි මේ විදර්ශනා වශයෙන් දක්වන්නේ. විදර්ශනා භාවනාවේ කියලා පෙන්වනවා. ඉතින් ඒ උපදින්නට. ඒ ඇති කර ගන්නට කොයිතරම් වීරයක් කෙනෙකුට ඕනද? ඒ වීරයේ වඩා ප්‍රමනා කරන්නේ මක් නිසාද? ප්‍රත්‍යඥ සංතානය නැමිලා බර වෙලා තිබෙන්නේ නිවන පැත්තට නෙවෙයි. නිවන ගැන කීවා නිවන ගැන කතා කළා නිවන පැත්තට නෙවෙයි මේ ප්‍රත්‍යඥ සංකාමය නැමි බරවි පවතින. සංසාරයට සංසාරයේ තිබෙන දේවල සංසාරයේ කිව්වේ මොනවද? ස්කන්ධය සංසාරය. සංසාරය කියන්නේ ස්කන්ධ. රූප වේදනා සංඥා සංකාර විඥානයි කියන්නේ සංස්කාර සංසාරය. සංසාරය. ආයතනයෝ සංකාරය. ආයතනේ කීවේ චක්ඛායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන, රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පුච්ඡබ්බායතන, ධම්මායතන. කියා දක්වන්නේ මේ සංකාරය. ඊළඟට ධාතු, චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, දිවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු. යනුවෙන් දැක්කේ නැහැ ධාතු. වශයෙන් දක්වන්නේ ඉන් සමහරක් තිබෙනවා නිවන පැත්තට නැත්නම් නිවනත් නාත් අතුලත් වෙන අවස්ථාවක් තිබෙනවා. ඒ අරමුණු වශයෙන් ඒ හැර අනිත් ඒවා ඇතුළත් වන්නේ මේ සංසාරය. ඒ නිර්වාණයත් නිර්වාණයම පමණක් ඒකාන්ත වශයෙන් අරමුණු කරන ලෝකෝත්තර ධර්ම අටක් සිත් අටක්. කියන ඒවා අනිත් සියල්ලම මේ සංසාරයට ඇතුළත්. ඒකයි ඡන්දානංච ප්‍රතිපාටි ධාතු ආයතනානිච්ච. අබ්බචින්නම් වත්තමාන සංසාරෝති පෞසි. ඒ ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයෝ මුසින්ද පැවතගෙන යාම සිනී කියොත් සිනුනයි කියන්නේ ඒ නිවනෙහි සිදෙන්නේ එතෙක් පරම්පරා වශයෙන් හේතු ප්‍රත්‍යයන් ලැබ ඇතිවෙනවා තවතින් ඒකයි සංසාරය අනේ සංසාරය පවත්වාගෙන යන්නට නම් කෙනෙකුට ඒ තරම් වීරියක් ඕන කරන්නේ නැහැ. සංසාරයක දැන් සංසාරයේ තිබෙනවානේ අපි හොඳයි කියලා කලකන පැත්තකුත් තිබෙනවා. ඒ වගේම අපි නරකයි කියන පැත්තකුත් තිබෙනවා සංසාර. සතර අපාය අප හොඳයි කියන්නේ නැහැ. කවුරුත් සතර අපායපත්තියක් ලබන්නට කැමතිවන්නේ නැහැ. ඒ නරකයි කියන්නේ. හැමදෙනාම කැමති වෙනවා සුගතියෙහි උත්පත්තිය. සුගති සංසාරෙහි පරිපරීම. ඒ අපි හොඳයි සැපයි කියලා කලකනවා. ඒ දෙකම මේ ස්කන්ධාදී ධර්මයන්ගෙන් යුක්ත ස්කන්ධායතන ධාතු කියන මේ වාගේ. මේ වාගේ සංස්කාර. ඒවා නම් ඒවා එකක්වත් නිට්ටය නැහැ. ඒ හැම දෙයක්ම අනිත්‍යයි. ඒ හැම දෙයක්ම අනිත්‍ය නිසා තමයි යබ නිච්ඡං තං දුක්ඛං යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒක සැපසේ ගන්නට බෑ උපායව කොහොම දුකයි. අනිත්‍ය වූ ගමක් දේ නම් හැම එකක්ම දුකයි. ඒ මොකද ඒ විඳින කලක සැපක් තිබුණා. විඳින කල්හි ඒක සැපයි. ඒකයි පිටි සුඛා. ඒ සැපේ කියන එක පවත්නා කාලෙහිදී සැප වශයෙන් අපට පෙනෙනවා කලකට. පිටි සුඛා. ඒ නැති වුණාම විපරිණාම දුක්ඛ. ඒ පිටි සුඛේ විපරිණාම දුක්ඛ. දැන් එහෙම දුක් වලට පැමිණු අය නම් දන්නවා. කොයිතරම් දුක්ද කියලා දුකක් ඒ නිසා Tamanට ඇති වෙනවද කියලා දන්නවා ඒ ඒ අවස්ථාවන්ට පැමිණුණු අය නම් Taman සැපසේ සලකාගෙන සිටි නොයේ ඒවා තිබෙනවා. සමහර විටක තමා දැරූ තනතුරු තනතුරු එතෙන් කෙනෙකුට ඒවා එකවරටම දාලා යන්නට සිදු වෙනවා අත්හරින්නට සිදු වෙනවා සමහර විටක තමාගේ වරදක් නිසා හෝ එහෙම නැත්නම් තමාට <laughs> තමා ගැන යම්කිසි අමනාපයක් ඇති කරගත්ත කෙනෙකු නිසා දා එහෙම අවස්ථාවලදී තමන්ගේ කිසිදු වරදක් නැතිව එහෙම දාලා යන්නට සිදුවන අවස්ථාවලදී එතනත්තා කලින් තමන්ට මේ ලැබුණු සම්පූර්ණ පිළිබඳව තමන් සතුටු වෙනවා තමන්ගේම අයත් සතුටු වෙනවා සමහර විටක උත්සවයක් පවත්වනවා අන්‍යයන්ට සංග්‍රහ කරනවා ඒක ඔක්කොම කරලා මේ ප්‍රීතිය නිසානේ මේ ප්‍රීතියෙන් මේ අනුතුරු ලාභය හේතු කොටගෙන තමන් ලබ අවන්ත සපක් ලැබුණේ ඒ නිසා Taman ප්‍රීති වෙනවා. Taman කරුණක් නෙවෙයි අන්‍යයන්ගේ ප්‍රීත සම්බන්ධ කරගෙන. ඒ ප්‍රීත උත්සවයට Taman ඇතැම් විටක බොහෝ වියදමුත් කරනවා. ඒ කොහොම කරලා අවන්තේ තනතුරම Taman දරාගෙන සිටින්නට බලාපොරොත්තු කාලය අතරතුරදී ගාල යන්නට වෙන විට කරන්න තමයි. සමහර වෙලාවට නිසා ඒක ඉවසාගතම වෙන තරම් බැරි සමහර ලෑස්ති වෙනවා. මේ ජීවිතයත් අත්හරින්න දෙන්න නිසා. දිවි හානි කරගන්න උත්සාහ කරනවා. ඒ තරම් ගිනිකට අමාරු දුක ඉතින් ඒ මොකද කිසිවකදී නෑ ස්ථිර බවක් හැම දෙයක්ම අනිත්‍ය කියන මේ ස්වභාවයට යටත් ඒක දකින්නේ ඒ දකින්නේ නම් උසයි විශිෂ්ට නුවණකින්. ඒක උසස් නුවණක් උපදවාගෙනයි මේ தත්ත්වය හරි හැටියට දකින්නේ. ඒ දකින්නට ඇති කරගන්නා නුවණ උපදින්නේ කුසල් සිතක. එතෙක් Taman එය දැක්කේ නැත්නම් ඒ දර්ශනීය Tamanට ලබා ගැනීම සඳහා වූ කුසලය උපදවා ගැනීමේ වීර්යය නූපන් කුසල් උපදවා ගන්නට කරනු ලබන වීර්යය. දැන් අපි ගනිමු කෙනෙක් එහෙම භාවනා කරලා ඒ භාවනාව පිළිබඳ සියලුම විස්තර කියන්නට නෙවෙයි ඒ භාවනාව ආරම්භ කරලා ආරම්භ කිරීමටද වීර්යයක් ඕන. මොකද මේ වීර්යයක් ඕන කරන්නේ? ඒ ආරම්භ කිරීමට වීර්යයක් ඕනේ කියන්නේ තමන්නේ භාවනා කරන්නට යම් කිසි කාලයක් වෙන්කර ගත්තනම් ඒ කාලය තමන් කලින් වෙන වැඩකට යෙදූ කාලයක් වෙන දෙයකට සමහර විටක තමන් මේ නෑයන් මිත්‍රයන් සමග සතුටු සාමී ජීව කතා බහ කරන කාලයක් එහෙම නැත්නම් නෑදි දුරක් බලන්න යන කාලයක්. එහෙම නැත්නම් විනෝදයේ පිණිස ක්‍රීඩා ආදිය මේ යෙදෙන කාලයක්. නැත්නම් ඒවා බලන්නට යන කාලයක්. ඔය ආදි වශයෙන් Tamanට කරන්නට තිබෙන දහසකුත් එකක් වැඩ ඒ ඒ කාලයේදී පිළිෙන්නට පුළුවන්. ඒක තමයි අත්හරින්නට ඕන. ඒක අත්හරින්නට පුළුවන්ද සිතට උකුල් දීමක් සිත ඔසවා තැබීමක් මේ පිළිබඳව නොකළොත්. දැන් ඒ නිසා සම්මාරු ඒ ඒ ක්‍රියාවලින් යැකෙන්නේ ඒවා යන්නේ නැතිව. සමහරු වෙන්නේ හිතනවානේ. ඔය ඔය තරම් ඉක්මනට ඕවා කරන්න බෑ අපිට තව කොයි තරම් වැඩ තියෙනවද කියලා මේ අනිත් පැත්තට හැරෙන්නේ අර පැත්ත හේන්තිකිම අමතක කරලා ඒ වීරිය මන්දකම නිසා වීරිය මේකට වීරිය ඕන කරන්නේ ඒ වීරිය උපදවා ගන්නෙ නැහැ. ඒ නිසා වීරිය කියන එක බොහෝම උසස් ධර්මයක්. එබැවින් මේ බුදුරජාණන් වහන්සේ එය මේ ප්‍රතිපදාවේ මධ්‍යම ප්‍රතිපදාවේ අංගයක් හැටියට ඒ වගේම ආර්ය මාර්ගයේ අංගයක් හැටියටත් වදාරා. ඒ ආර්ය මාර්ගයට පැමිණෙන්නේ එක මොහොතකදී. නමුත් මේ මාර්ගයට පැමිණීමට කලින් ඒ ධර්ම තම సంతානෙහි දියුණු කරගන්නට ඕන. ඒ දියුණු කර ගැනීම. ඒකට අකුසලයෙන් වැළකීම. දැන් සීල් සමාදන් වීමෙන් කියන්නේ සීල් රැකීමෙන් කියන එක වීරියෙන් කරව කරත හැකිද? වීරිය ඕන කර. සීල රැකීම. ඒ කියන්නේ සීලෙන් ආපරක්නා සීල් වලින් ප්‍රධාන වශයෙන්ම නොකළ යුතු දේ වලින් වැළකීමනේ සීලය කියලා ගන්න. ඒ සඳහා වීර්යය ඕන. ඊළඟට කළ යුතු දේවල් කියලා. කළ යුත්තේ මොනවාද? මේ ප්‍රතිපදාව කොටින් දක්වනවා නම් කළ යුතුව තිබෙන්නේ වැළකිය යුතු දෙයින් වැළකීමක්. කළ යුතු දේ කිරීමක්. කළ යුතු දේ හැටියට දක්වන්නට බනව අං සමාධි ප්‍රඥා කියන ඒ ශික්ෂා දෙක. සමාධි ප්‍රඥා ඒ දෙක පුළුවන් වීර්යයෙන් තොරව කරන්න. ඒත් දොර වලකින්නකත් වීර්යය ඕන කරගන්න. කරන්නකත් වීර්යය ඕන කරගන්න. වැලකී යුත්තේ අත්හල යුතු දේ වලින් වලකින්නට ඕන. අත්හල යුතු දේ අත්හරින්නට ඕන. ඒ සඳහා වීර්යය ඕන. කළ යුතු දේ කරන්නකත් වීර්යය ඕන. එනිසා වීර්යය නැතුව බෑ මේ ප්‍රතිපදාව පිළිබඳව. මේ භාවනාවේ යෙදෙන තැනත්තා. ඉතින් පිළිවෙලින් Taman ඒ මුලදී කලින් අප සඳහන් කළ පරිදි නාම රූප පරිච්ඡේද ඥානය ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියන මේවා ඇති කර ගන්න. මේ සංස්කාර ධර්ම නැත්නම් මේ නාම රූප ධර්ම එහෙම නැත්නම් මේ ඡන්ද නැවත නැවත බලනවා. නැවත නැවත බලන්නේ මේවායේ තියෙන හැඩරුව ලක්ෂණ ඒවා මතු කර ගැනීම වශයෙන් බැලීමක් නෙවෙයි. ඒ බලනවා කියන්නේ නේ. කායේ කායානුපස්සවා කියලා නේ. කායේ කායානුපස්සී විහරති ආකාටි සම්පජාන. සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනක්. දැන් ඒ තාපියේ මේ වීරිය පිළිබඳව කියනවා නම් කායේ කායානුපස්ස මේ ස්කන්ධ රූපස්කන්ධ සංඛ්‍යාත වූ කයෙහි ඒ රූපස්කන්ධ සංඛ්‍යාත වූ කය ඒ කයක් වශයෙන් බලන්න එහෙම නැත්නම් කෙනෙක් බලන්නට පුරුදු වෙලා ඉතිරෙන්නේ ඒ වශයෙන් නෙවෙයි මම වශයෙන් මගේ වශයෙන් එහෙම බැලීමක් නෙවෙයි කරන්නේ කය. කයට ඇතුළත් ධර්ම තිබෙනවා. කය වශයෙන් ගන්නේ මොනවද? ඒකවා පඨවි ආදි ධාතු හතරක්. ඒ ධාතු හතර නිසා පවත්නා උපාදාන උපත් කියන මේවා. ඒවා තමයි මේ කායානුපස්සනාවේදී කායේ කායානුපස්සී කියන මේ භාවනාව පවත්වද්දී කෙනෙකු මතු කරගන්නේ ඒක මතු කරගන්නවයි කියන්නේ ඇයි? කෙනෙන්නේ එහෙම නෙවෙයි. එනිම සාමාන්‍ය මේ ඇට පෙනෙන විදිහට මතුවෙන්නේ නැහැ. ඒ නුවණින් මතු කරගන්නේ. ඒ නුවණින් මතු කරගන්නේ ඒ වහගෙන තිබෙන කඩතුරාව ඉවත් කිරීම. මොකද්ද වහගෙන තිබෙන කඩතුරාව? ඒ තමයි මෝහය. මෝහය. දැන් මේ භාවනාව එහෙනම් කුමක් කරන භාවනාවක්? මෝහය දුරු කිරීමේ භාවනාව. ඒ ඒ මෝහය පිළිබඳව උඩක් තිරසයින් මේ මෝහය දක්වනවා නම් ඊට කියන්නේ සත්‍ය ප්‍රතිච්ඡාදක මෝහය. සත්‍ය ප්‍රතිච්ඡාදක මෝහය කියන්නේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යයන් වහා වහාගෙන පිළෙන මෝහය. ඒක දෙන්නේ ඉබහරිකුනේ. ඒකේ සත්‍ය ප්‍රතිච්ඡාදක මෝහය. ඒකයි මේ දුරු කරන්න උත්සාහ කරන්නේ. ඒකේ ඉදී දුරවන්නේ නැහැ. හිතුවම දුරු වී යන්නේ නැහැ. කොයිතරම් අපි හිතුවත් අප දිහා බලාගෙන හෝ වෙන කාදු දිහා බලාගෙන හෝ මේ මේ කඩතුරාව මේ වැසී තිබෙන කඩතුරාව ඉවත් වෙන්නේ කියලා කොයිතරම් හිතුවත් ඒක වෙන්නේ නැහැ. ඒ පිළිබඳ වූ ප්‍රතිපදාවෙ ඉගෙදෙන්න. ඒ පිළිවෙත ඉගෙදෙන්න. ඒ ක්‍රියාවෙහි දෙන්න. ඒක තමයි විදර්ශනා භාවනාව. ඉතින් මේ මෝහය ඒක එක විදිහකින් කියනවා නම් මේ බොහෝම තත්තු තත්තු තත්තු කියන එකක් වගේ මහා ගොරෝසුයි. ඉතින් ඒක තුනී කරන්න ඕනේ ටිකින්. එහෙම වෙනකොට අපි ගමු මේ බොහොම ලොකු ගොරෝසු රෙද්දක් නම් තියෙන පිටපත් ඒ තියෙන කිසිවක් තේන්නේ නැහැ ඒක අපිට පුළුවන් නම් ඒ ගොරෝසුකම ටිකින් ටික ටිකින් ටික මඩින්නට පුළුවන් නම් එහෙම කරන්න පුළුවන් වෙන්නේ දන්නේ නැහැ ඔය වැඩි කට දාසියක් අරගෙන ඈ මේ මේකේ තියෙන මේ ගොරෝසුකම මදිනවා මදිනවා එහෙම මැද මැද මැද මැද ඉන්න විට මේ මෙතෙක් නොපෙනෙන තේ අර තුනී වීම හේතු කොටගෙන විනිවිද පෙනෙන්නට පුළුවන්. අන්න ඒ වගේ යම් මෝහයක් හේතු කොටගෙන මෝහයේ යම් තත්වයක් හේතු කොටගෙන අපට නාම රූප දෙක වෙන් නොවි තිබීද ඒ මෝහය දිනේ නාම රූප දෙක වෙන් වී දකින්න. එතකොට නාම රූප දෙක වෙන් කරගත නොහි යම් මෝහයක් පැවතුනා නම් ඒ මෝහය ඉවත් කොහොමද ඒක ඉවත් වෙන්නේ? ඒක ධර්මයක් හැටියට අපි පෙන්වනවා නම් මොකක්ද කියන්නට තිබෙන්නේ? ඒ උපරින්නේ නෝනක් නේ. නැතිව ගියේ උපන් නුවණ කුසලයක්. නැතිව ගියේ කුමක්ද? ඒ කුසලයට ප්‍රතිවිරුද්ධ ධර්මයක් ඒක අකුසලයක්. අකුසල ධර්මයක් නැත්නම් අපි ඒකට කියනවා මොකක් කියලාද කියන්නේ? ඒක ක්ලේශ ධර්මයක්. ක්ලේශ. එතකොට ඒ ක්ලේශයන්ගේ පිටෙනවා සත්‍යයක්. මම ඊට කලින් මේ දිනතුන්ට කියලා තිබෙනවනේ එක්කලස් කියන ඒවා සිත කිලුටු කරන ධර්ම කියන තේරුමයි එක්කලස් කියන්නේ. ඒ ඒ සිත කිලුටු කරන ස්වභාවය බොහෝම ගමභාලව තිබෙනවා. අමු අමුයේ සිටින ප්‍රත්‍යඥයෙකු තුලද. ඔහු තුල ඒ කෙලෙස් ගමභාලව තිබෙනවා. ටිකක් ඒ කෙලෙස් වල තිබෙන ඝන බහල කම දුරු කිරීමට දුරු කරගන්නට යම් උත්සාහයක යෙදී මෙහි මේ භාවනා කර්මෙහි යෙදෙනවා ඒ යෙදෙන පුද්ගලයාට භාවනාවේ යෙදීම් වශයෙන් උපදින්නා වූ කුසල ධර්මයන් හේතු කොටගෙන අර අකුසල ධර්මයන්ගේ තිබෙන ඝන බහල කම ටිකින් ටික ටිකින් ටික අඩු වෙවි යනවා. ඒක එක විදිහකින් කියනවා නම් අර සල්ලේක සූත්‍රයේ සඳහන් කළ පරිදි ඒක සල්ලේක ප්‍රතිපදාවක්. සල්ලේක ප්‍රතිපදාවක් කියන්නේ කෙලෙස් ලියාලීමේ ප්‍රතිපදාවක්. ලියාලනවා කියන එක මෙතන දුන්නට තේරෙන්නේ නැති. සමහරුන්ට සිංහල තේරෙන්නේ නැහැ. ලියාලනවා අනේ කෙලෙස් යාලීම යාලී ඒ ඒ ප්‍රතිපදාව ඒකට ගොරෝසුකම අඩු වෙනවා ටික ටික ටික ටික ටික අඩු වෙලා පස්සේ අන්තිමටම නැති වෙනවා ඉතින් අපි යතු ගන්නට ලීයක් අරගෙන හෝ හිතුවොත් එහෙම මහා ගොරෝසු ඒ ඒ බොහොම කලයි ඉන්නවා. ඝනකම අපි බොහොම ඝනයි. කෙනෙකුට ඕන ඕක බොහොම තුනී කරගන්න. ඉතින් සමහර විට ඒක කීයක පාවිච්චි කරන්නට වෙනවා. ඒක ඉරා ගන්නට. ඊළඟට යතුකටේ පාවිච්චි කරන්නට වෙනවා. ඒක තුනී කරගන්න. මේක එච්චර උමනා දෙයක් නෙවෙයි කියලා නිකන් හිතියොත් ඒ ගොරෝසුකම එහෙමම තියෙයි. අන්න එහෙම තත්වයක් තමයි මේ ප්‍රත්‍යඥයා සංකාමෙහි ඉදෙන්නේ. කෙලෙස් වලින් මොනවත් නැහැ අඩු වෙන්නේ. අඩු කරගන්නට උත්සාහයක් නැති නිසා. ඒක අඩු කර ගැනීමට ඕන කරන වැඩ පිළිවෙලෙහි යෙදෙන්නට ඕන. ඒ පිළිවෙලෙහි යෙදෙන තුරු ඒ සිදුවන්නේ ඒ යෙදීමට ඕන කරනවා ආරම්භ ධාතු කියා දැක්කෙන ඒ ප්‍රතිපදාවෙහි යෙදීමේ මුල් පියවර වශයෙන් ඇති කරගත යුතු වීර්යය. ආරම්භ. හොඳයි පටන් ගත්තයි කෙනෙක් ඒ පටන් ගත්ත එක්කෙනා අද පටන් ගත්තා තවත් මාස දෙක තුනකින් හතරකින් පහකින් අයිමත් පටන් ගන්නවා එහෙම හැමදාම පටන් ගන්නවා නම් ඒත් මෙහෙන් හරියන්නේ වැඩි. එතකොට හැමදාම පටන් ගන්න කියන්නේ. පටන් ගත්තාම පටන් ගත් ගෙහි ඊළඟට ඉදිරියට යන්නට ඕන. දැන් අපට උගන්වන්නේ මේ ප්‍රතිපදාව පිළිබඳව බොහොම ලස්සන පාඨයක් තිබෙනවා. පාඨයක් තිබෙනවා මා විරක්ත අභික්කම මා නිරත්තය කියන්නේ නොනවතින්න අධික්කම ඉදිරියට යන්න. දැන් මේ ප්‍රතිපදාවෙහි එහෙම නැවැත්මක් නැහැ. නවතින්නේ නැහැ. නවත්තන්න තමයි මේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ. කුමක් නවත්තන්න? මේ මුස්ලිම් නොනවති පෙරලි පෙරලි පෙරලි පෙරලි යන සංසාර චක්‍රය නවත්තන්නටයි මේ ප්‍රතිපදාව. එතකොට නොනැවති ඉදිරියට යන්නේ කියන්නේ ප්‍රතිපදාවෙහි නොනැවති යන්න. ඒ ප්‍රතිපදාවෙහි නොනැවති යන්නේ කොමටද? සංසාර චක්‍රයේ නැවැත්ම සිදු කිරීම සඳහා. ඉතින් මේකට පළමු කොට ආරම්භ කරලා ඊළඟට යෙදෙන්නට ඕන. ඒ නිසා තමයි ආරබත නිත්‍ය මුත්‍ර යුංගත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං මලාගාරං කුංජරෝ යම්නේ වදාරා ඉදෙක් ආරබ පටන් ගන්න නික්කමත ඉදිරියට යන්න යුංජත යෙදෙන්න කුමකද යෙදෙන්නේ කියන්නේ බුද්ධ ශාසන බුද්ධාවි ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනෙහි. උන්වහන්සේගේ අනුශාසනය මොකක්ද? මේ පිටු මේ ගාථාවක් ගන්නවානේ කොටින් දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝගපණං ඒකං බුද්ධානුශාසනං ඒ බුද්ධානුශාසනය තමයි බුද්ධ ශාසනය ඒ බුද්ධ ශාසනයෙහි යෙදෙන්නේ ඒ අනුශාසනයෙහි යෙදෙන්නේ අනුශාසනය තිබෙන්නේ කුමටද? අනුශාසනයේ කටපාඩම් කරගෙන ඒන් සෑහීමකට පත්වීම සඳහා නෙවෙයි. ඒ අනුශාසනය තිබෙන්නේ ඒ ක්‍රියාවට නම් ගන්න. හැකි තරම් දුරට Tamange අභිමතාර්ථය වූ ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන තුරු. එනිසායි යුගත බුද්ධ ශාසන දුනාත නච්චනෝ සේනං මායාවේ නැත්තම් මරණේ සේවාව. දුනාථ කියන්නේ විනාශ කරන්න. ඔවුන් ජයගන්නේ. කුමක් වගේද? නලාගාරංග කුංජරෝ. බටවලින් කරන ලද ගයක්. ඇතකු විසින් පොඩි පත්තම් කරලා දාන්න වගේ. එතන මච්චුනෝ සේනේ කියන කෙලෙස්. එතකොට ඒ ක්ලේශ ධර්ම නැති කරා. ඒ ක්ලේශ ධර්මයන්ගෙන් ක්ලේශ ධර්මයන්හි මුදුනා කවුද? මුදුනෙක් ඉන්නවනේ. ඒ මුදුනා කවුද? එයා තමයි ලොක් මුදුනා. ඒක බුදුරජාණන් වහන්සේ බදාලේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාතයේ හදන වඩුවා ඒ යදාගන්නේ ගෙයි මුදුන හැටියට ඒ තමයි අවිජ්ජාව. නොදැනීම නැත්නම් වරදවා නොදැනීම. ඇත්ත ඇති සැටියේ දකින්නේ නැහැ. ඒක වහන. ඒ වහන ගතිය. ඒක තමයි සත්‍ය ප්‍රතිචාරක මෝහය. ඇත්ත වකාලන මෝහය. ඒ ඒකයි ප්‍රධාන. ඒ නිසා මේ අපට ලැබෙන අකුසල් සිත්යේ කියන ඒවායේ හැම අකුසල් සිතකම මෝහය ලැබෙනවනේ. හැම අකුසල් සිතකම ලෝභය ලැබෙන්නේ නැහැ. හැම අකුසල් සිතකම ද්වේෂය ලැබෙන්නේ නැහැ. නමුත් හැම අකුසල් සිතකම මෝහය ලැබෙනවා. ඒයින් දැනෙන්නේ කුමක්ද? මෝහයේ ව්‍යාප්ත බව. මෝහය මේ හැම අකුසල් හිම පැතිර පවත්නා බව. තවත් විදිහකින් කියනවා නම් අපේ අපේ දර්ශන තත්ය එහෙම පිටින්ම වසාගෙන සිටින ස්වභාවය තමයි විමෝහය. ඒ නිසා අපි යමක් දැක්කම ඒ දුටු දේ පිළිබඳව අපට ඇති වෙනවා. ඇති කරගත යුතු සංඥා නෙවේ. වැරදි සංඥා. අනිච්චේ නිච්ච සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අසුභේ සුඛ සංඥා. අනත්තේ අත්ථ සංඥා. ඇයි එහෙම ඇතිවන්නේ? ඒ අනිත්‍ය වූ දෙය, දුක් වූ දෙය, අසුභ වූ දෙය, අනාත්ම වූ දෙය ඒ සතියට අපට දක්වන්නට ඉඩ නොහරින, දකින්නට ඉඩ නොහරින ඒවා වසාගෙන පවත්නා මෝහය. අනේ මෝහය තමයි මේ දිලින්ද උත්සාහ කරන්නේ. මෝහය දිලින්නේ ඒ මෝහ දැන් ඒක අපි තවත් විදිහකින් කියනවා නම් අපිට තිබෙනවා සම්මුතිය නැත්නම් ප්‍රඥප්තිය කියන්නේ. ලෝක ව්‍යවහාර. ඒක දිනින්නට ඕනේ. ඒක දින බලන්න. ඒ දින බැලීම තමයි සිදු කරන්නේ විදර්ශනා නුවණ. ඉතින් ඒක ඒ ක්ලේශ වැඩක් නෙවෙයි. කෙනෙකුගේ සිත බොහොම පහසුවෙන් ගැටෙන පැත්තකුත් නෙවෙයි. බොහොම අමාරුවෙන් හරවන්නට ඕන පැත්තක්. පටිසෝතගාමි පටිසෝතගාමි වැඩ පිළිවෙල. ඉතින් පටිසෝතගාමි වැඩ පිළිවෙලයි කියනකොටම පේනවා මොනතරම් ජීවියක් හේතු වුණා කරනවා. කොයිතරම් පටිසෝතගාමි කියන්නේ යන පැත්තට යන්නේ. ගංග ගලාගෙන යන පැත්තකට ඒ පැත්තට යන්න කාටද අමාරු. Taman කිසි උත්සාහයක් නොකලත් ඒ රලින් තමාව ඒ ඇදගෙන යාවි. ඒක නමුත් කෙනෙක් ගඟේ ඉක්මත් කොට නම් යන්න බලාපොරොත්තු වන්නේ. මොනතරම් උත්සාහයක් ඒ තනත්තා කළ යුතු තිබෙනවද? අපි පිළිදෙන කෙනෙක් ගැන කලකට අමාරුවෙන් කරන්නට ඕන වැඩක්. Tamanta විරුද්ධවයි මේ. තමා යන පැත්තට විරුද්ධවයි ජලය ගලන්නේ. අන්නේ ඒ වගේ. ඒ වගේ වැඩ පිළිවෙලක් තමා මේ සාසනික ප්‍රතිපදාව. සාසනීය උගන්වන ප්‍රතිපදාවේ බණ්ඩා. ඉතින් ඒ අමාරුකම නිසාම ඒ අමාරු දෙයක් කරන්නට මේ වීර්යයක් ඕන කරන්නේ. කවුරු හරි අපට කීවොත් සියපාරක් මේ මෙතන සිට අර දොරකඩටත් එතන සිට ආපසු මෙතනටත් ගමන් කරන්නටයි කියලා මොකක්ද අපිට තියෙන අමාරු ඒ සියකාරය එයත් ඇයි ආදුවත් ඇයි මේ හදයක් ඇයි. කවුරු හරි ළඟවත් වෙන කමයක් ඉල්ලලා කිව්වොත් සියපාරක් මේ කමේ ඉල්ලලා සීලින් එකටත් සීලින් කේන්දර පරිහාටත් යන්නේ කියලා අර තරම් දීති වැඩක් ඉන්නේ නෑ මේක. ආයතත් තමයි සිතට කොයිතරම් ධෛර්යයක් උත්සාහයක් මුකුන් දීමක් කරන්නට ඕනද? අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන. ඒ වීරය කියන එක පිළිබඳ. වීරය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා දක්වනවා. ආරම්භ ධාතු පටන් ගන්නේ වීරය, නික්කම ධාතු ඉදිරියට යාම. එතකොට අලස බවට විරුද්ධව එය මැඩගෙන ඉදිරියට යන එක. පරක්කම ධාතු කියන්නේ යම් ඒ වීරිය හේතු කොටගෙන කර්ම කොටගෙන යම් තැනකට පැමිණුණා නම් එතනින් නොනැවති. Tamange අභිමතාර්ථය ඉදිවන තුරුම තවදුරටත් ඉදිරියට යන්නේ පරක්‍රම ධාතය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වීරිය පිළිබඳව දේශනා කළා. Taman වහන්සේ ඒ වීරිය උපදවා ගත්ත හැටි. කොහොමද? කාමං කචෝච නහරූච අක්ඛීච අවසිස්සති. උපසුස්සතු ශරීරේ මංසලෝහිතා. යම් තම පුරිස ධාමේන පුරිස විලියේන පුරිස පරක්කෝ